එක්දාස් නමසය අසූ හතරේ ඔක්තෝබර් විසි නමවන දින ලිපිය. අතිපූජ්ජ ගෞරවනීය ස්වාමීන් වහන්ස. අසූ හතරේ ඔක්තෝබර් හත්වැනිදා ලියන ලද උපදෙස් සහිත ලිපිය පිළිබඳව ඔබ වහන්සේට අතිශයෙන් ස්තුතිවන්ත වෙමි. මා සතියක් පසුවී ලියන්නට පටන් ගත්තේ මෙහි නිවැසියන් සියලු දෙනාම වෛරස් උණකින් පෙළුණු හේිනි. අවුරුදු 38ක් පුරා අපට සේවය කරන ගෘහ සේවිකාව බෙහෙවින් රෝගී වූවාය. එහෙත් අවසානයේදී සියල්ල යහපත් ලෙස කෙලවර විය. මීට පෙර ලිපියක ඔබ වහන්සේ ශ්‍රද්ධාවේ අවශ්‍යතාව පිළිබඳ ලියා තිබුණි. මම ඒ ගැනත් ශ්වසනය යනු කුමක්ද ජීවන ශක්තිය යනු කුමක්ද යන්න ගැනත් ගැඹුරින් කල්පනා කළෙමි. සම්පූර්ණ ශ්‍රද්ධාවක් ඇතනම් ඊට සම්බන්ධ වීරයක්ද තිබිය යුතුය. වීරයක් නැත්නම් බියක් තිබිය නොහැකිය. එහෙයින් වර්ධනය කළගත යුත්තේ මේ පරිපූර්ණ ශ්‍රද්ධාවයි. ශ්‍රද්ධාවට කඳු පවා චලනය කළ හැකියි. ඒ අනුව උත්පත්ති දහස් ගණනක් තිස්සේ එකතු කරගෙන ආ වැරදි ඇදහිම් ශ්‍රද්ධා වීරය සති සමාධි හා ප්‍රඥා මගින් නැති කරගත යුතුය. මේ නිර්මල ජීවන ශක්තිය සහ ශසනය එක් සංයුතියක් දැයි මට සිතේ. ජීවන ශක්තිය යනු නිර්මල තත්වයකි. ශ්වසනය යනු ජීවන ශක්තියේ සහ යම් පාරිශුද්ධ නොවන දෙයක එකතුවකි. එසේනම් මේ ශක්තිය පිරිසිදු කරගන්නේ කෙසේදැයි විමතියකි. එය කරන්නේ නිවැරදි අවබෝධය ආදිය මගින් මනස පිරිසිදු කර ගැනීමෙන්ද එසේනම් මේ බඹයක් පමණ වූ ශරීරය තුල ඇතැයි බුදුන් වහන්සේ වදාළ නිවන් ධාතුව මේ නිර්මල ජීවන ශක්තියද මට අත්දැකීම් දෙකක් ලැබුණි පළමු අත්දැකීම භාවනාවේදී සිත හා කය නිසසල විය එහෙත් සිත අවදානශීලීව දැනුවත් බවින් යුතුව තිබුණි ආනාපානය සංසිඳුනි. ශබ්දයක් චලනයක් නොතිබුනි. එහෙත් එය ඇතුළට හෘදය ඇති මධ්‍යයට ගියාසේ හැඟුණේය. මෙහිදී ඊතා සියුම් ආකාරයට සමතුලනයක් සිදුවන බවද හැඟුණේය. බාධාවක් සිදු නොවන පරිදි ඊතාම නිසසලව සිටීමට මට සිදුවිය. එය සම්පූර්ණ නිසසල බවකි. බාහිරව හෝ අභ්‍යන්තරව කිසිම ආශ්වාසයක් ප්‍රාශ්වාසයක් නොදැනිනි. එහෙත් ඉඳහිට හදවතේ හදිසි මද චලනයක් විය. ඊටත් අඩුවෙන් මේ චලනය හිස වෙතද විහිදුනි. මෙය අවසාන වූ පසු මම යථා තත්වයට පත්වීමි. එහෙත් උගුරේ අසාමාන්‍ය වියලි බවක්ද අසාමාන්‍ය තරම් බලවත් නාඩි ගැස්මක්ද දැනුනේය. නාඩි ගැස්ම ක්‍රමයෙන් සාමාන්‍ය තත්ත්වයට පත්විය. දෙවනි අත්දැකීම භාවනා වේදී පිරික්සුම් ආලෝකයක් වැනි ඊතා දීප්තිමත් ආලෝකයක් මා මත වැටුණාසේ දැනුනි. කාමරයකට හොරෙක් ඇතුළු වූවායයි මම තැතිගතිමි. එවිට මට වැටහුණේ මුළු කාමරයම මේ දීප්තිමත් සුදු ආලෝකයෙන් පිරී ගොස් ඇති බවය. මේ ආලෝකයේ තේරුම කුමක්දයි අල්ලපු කාමරයේ සිටි දුවගෙන් කෑගසා අසන්නට සිතා දෙනෙත් ඇරිය විට සියල්ලම කළුවර බව දිටිමි. ඒ කියන්නේ මා මේ ආලෝකය දැක්කේ භාවනාවේදී ඇස් වසා සිටියේදීය. මේ මාස කීපයකට පෙර මා ලැබූ අත්දැකීම් දෙකට වඩා බොහෝ ප්‍රබල විය. ඒ දෙක නම් 1 මගේ නළල මැද කැරකෙන කුඩා ආලෝකය 2 දෙවන අත්දැකීමද ඊට සමාන වූද එහිදී දුටු චක්‍රය විශ්කම්භය අඟල් 4ක් පමණ සිට අඟල් 20 පමණ තෙක් විශාල විය. මධ්‍යම ප්‍රතිපදාව පිළිබඳ අජාන්චා ස්වාමීන් වහන්සේ විසින් ලියන ලද The Taste of Freedom නම් සිත් ගන්නා සුළු පොතක් මම දැනට අධ්‍යයනය කරමි. එය ඊටා පැහැදිලිය, සංක්ෂිප්තය වටහා ගන්නට පහසුය. එය අවබෝධයෙන් යුතුව අත්හැරීම පිළිබඳ වටහා දෙන නියම පොතයි. අපට වැළඳුණු රෝගයෙන් පසුව මම දැනට නැවත සුවයෙන් පසුවෙමි. ඔබ වහන්සේගේ උපදෙස් අනුව උද්‍යෝගීව අදිෂ්ඨානයෙන් යුතුව දිගටම පුහුණු වන්නෙමි. සදාකල් කෘතඥතාවෙන් යුතු යටහත් ශිෂ්‍යාව මීත්‍රිගල නිස්සරණ වනය 1984 නොවැම්බර් 5 දින ලිපිය හිතවත් දායකාව ඔක්තෝබර් 29 දින දරන ඔබේ ලිපිය පිළිබඳවය විවිධ ආකාරයට ආලෝක පෙනීම සමාධිය දියුණු වීමේ ලක්ෂණයකි එහෙයින් ඊට වැඩිපුර වැදගත්කමක් දිය යුතු නැත. ආලෝකයක් දිස්වන හැම විටම කලබලයට හෝ බියටපත් නොවි ඒ හුදෙක්ම ආලෝකයක් යයි මෙනෙහි කළ යුතුය. එහෙත් ආලෝකය පෙනෙන්නේ හරියටම භාවනාවේ කොයි අවස්ථාවේදීදයි ඔබ දන්නේ නම් ඔබේ ප්‍රගතිය ගැන දැනගැනීමට ඒ ගුරුවරයාට පහසුවක් වනු ඇත. අනෙක් අත්දැකීම ගැන විස්තර මදි නිසා එය විග්‍රහ කිරීම දුෂ්කරය. උදාහරණ වශයෙන් ඒ අභ්‍යන්තර තුලණය ඇතිවන විට ඔබේ චිත්ත తත්වය කෙබඳුද? ඒ තුලණය ශාරීරික දෙයක්ද? ඔබ හදිසි මද චලනයක් යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? මේ අනුව එවැනි අත්දැකීම් ගුරුවරයා සමග පෞද්ගලිකව සාකච්ඡා කිරීම වැදගත්ය. එවිට ඔහුට වැදගත් යයි සිතන දේවල් පිළිබඳව තවත් කරුණු ලබාගත හැකිය. කෙසේ වුවද මේ හදිසි මද චලනය හදවත යාන්තමින් ගැහෙන අවස්ථාවක් විය හැකිය. එහි අරුත නම් ශ්වසනය තවම කෙරෙන බවය. ඇතැම් විට ශ්වසනය නොදැනෙන තරමට ඊතා සියුම් විය හැකිය. එහෙත් මද වේලාවකින් එය නැවත දැනෙන්නට වෙයි. ජීවන ශක්තිය යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද? පංචස්කන්ධයේ ස්ථීරව පවතින කිසිවක්ම නැත. නිර්වාණයට පැවැත්මක් නැත. එය ප්‍රඥාවෙන් අවබෝධ කළ යුත්තකි. ඒ ස්කන්ධ වලින් එකකි. නිර්වාණය අධ්‍යක්ක යුත්තක් මිස විස්තර කළ හැක්කක් නොවේ. ඔබ නිර්වාණ මාර්ගයේ යන විට ලෝකෝත්තර මාර්ග අවස්ථාවේදී තත්‍ය නිර්වාණ ධාතුව ඍජුවම අත්දැකීමට පෙර ලෞකික මට්ටමින් ඔබට යම් ප්‍රමාණයකට නිර්වාණය වඩා වඩා පැහැදිලි වේ. ඔබ විසින් කළ යුතු වැත්තේ ප්‍රඥාව වැඩිම සඳහා මනස ක්‍රමයෙන් පිරිසුදු කර ගැනීමය. සප්ත විසුද්ධිය කියවා බලන්න. ශ්‍රද්ධාව විවිධ මට්ටම් වලින් යුතුය. එහෙත් එය හුදෙක්ම අන්ධ විශ්වාසය නොවේ. ඒ වනාහි අවබෝධය එනම් ප්‍රඥාව සමග එකට වර්ධනය වන ප්‍රබල විශ්වාසයයි. මක්නිසා දෙයත් යමෙකු බුදුන් ධර්මය හා සංඝයා වෙත ශ්‍රද්ධාව ඇති කරගන්නේ ඒ ත්‍රිවිධ රත්නයේ විසින් නියෝජනය කරනු ලබන ගුණාංග සැබවින්ම වටහාගත් කල පමණකි. නිදසුනක් වශයෙන් යමකු තමාගේම ශාරීරික හා මානසික ක්‍රියාවලිය ඇසුරින් කෙලින්ම අනිච්ච බව වටහාගත් විට ධර්මයේ කෙරේ ඔහුගේ ශ්‍රද්ධාව අචල ලෙස තහවුරු වෙයි. බුදුන් හා සංඝයා වෙතද ශ්‍රද්ධාව එසේම තහවුරු වෙයි. ශ්‍රද්ධාව ඊතා ප්‍රබලව වර්ධනය වූ විට බලයක් බවටද පාලක ශක්තියක් එනම් ඉන්ද්‍රියක් බවටද පත්වෙයි. ඔබ එක්වරකට කොපමණ වේලා පරියංකේ වාඩි වී සිටීද? සාමාන්‍යයෙන් එය පැය එකහමාරකට වැඩි විය යුතු නැත. තවද මේ කාල සීමාව තීරණය කිරීමේදී යෝගියාගේ ශාරීරික තත්වයේද සැලකිය යුතුය. මේ භවයේදීම ඔබට නිර්වාණය අවබෝධ වේවා. 1985 පෙබරවාරි 21 අතිපූජ්‍ය ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ හමුවීමට වේලාවක් දීම පිළිබඳව ස්තුති කරන්නට මෙය ලියමි. එයින් මට තීරණ ගැනීම පිළිබඳ ප්‍රශ්න ආදිය ගැන සිතා බැලීමට බොහෝ දේවල් තිබුණි. බොහෝ විට මා යමක් තීරණය කරන විට යම් නිර්ණායක වගයක් යොදා ගනිමි. එහෙත් ඒ ඒ අවස්ථාවේ තත්වද සැලකිල්ලට ගනිමි. අවසාන ප්‍රතිඵලය මේ දෙකෙහි සංයෝගයකි. මා විසින් බැලිය යුතුයම ඌත් මවක විසින් කළ යුතු ඌත් විවිධාකාර දෙයට මගේ අත්පා සහ සිත බැඳ තබා ඇති මහත් බැමි සමූහයෙන් මිදීම සඳහා මා විසින් ගත යුතුය තීරණ ගැන වැඩි වැඩියෙන් සිතන විට ඒ අවුල් සමූහය මා බලවත්සේ විපිලිසර කරන බව පෙනේ. කෙසේ වෙතත් ඔබ වහන්සේ ඊතා කරුණාවෙන් හා ඉවසීමෙන් යුතුව වර්ෂ ගණනාවක් මට පුහුණු කළ පරිදි මා විසින් යා යුතු මඟ පිළිබඳව කළ දේ උපරිමයෙන් මම කරන්නෙමි. එක් කාරණයක් පැහැදිලිය. යුරෝපයේ සිටින මගේ පුතුන් වෙනුවෙන් මාගෙන ඇති වගකීම් දැන් මා විසින් අත්හල යුතුය. ඒවායේ යෙදීම සඳහා සුදුස්සෙකු ගැන සොයන්නට පටන් ගන්නෙමි. එය මා විසින් යා යුතු දිශාව පිළිබඳ ගන්නා පළමුවන පියවර වනු ඇත. සිත් තැවුල්ද මහත් අධෛර්යයක් උපදවන තරමටම මා පහත හෙළෙන අන්දමේ මවකට උරුම වගකීම් රාශියකින් බැඳී සිටියත් මා ඔබ වහන්සේ අන්තිම වතාවට හමු වූාට පසු අලුත් මාවතක් මට විවෘත වී ඇත. සිත මුසුප්පු කරන මොකක් නමුත් සිතුවිල්ලක් ආවිට මම ඕක යන්න අරින්න යයි සිතූ පමණින් සිත කීකරු වෙයි. ඒ කරදරකාරී සිතුවිල්ල ෂණයකින් අන්තර්දාන වෙයි. මගේ සිත පැහැදිලි හා සංසුන් බවට පත්වෙයි. මේවට ඕනෑ වෙලාවක භාවිතා කළ හැකි ඊ타ම අගේ ඇති අලුත් වාසනාවකි. සිත අදිෂ්ඨානයට කීකරුවන බවක් පෙනේ. මේ නිසකවම නිදහස් වීමේ ආරම්භය විය යුතු නොවේද ඔබ වහන්සේගේ යටහත් කීකරු ශිෂ්‍යාව මීතිරිකල නිස්සරණ වනය 1985 ජූලි 22 ලිපිය හිතවත් දායිකාව මාගේ ආචාර්යවර ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට 18 වන දින දරන මේ ඔබේ ලිපිය ලැබුණි. ඔබේ දරුවන් පිළිබඳ ලෞකික බැඳීම් වලින් නිදහස් වන්නට පියවර ගැනීම ගැන උන්වහන්සේ සතුටු වෙති. ඔබේ ලිපියේ සඳහන් භාවනා අධ්‍යක්ීම් දෙක පිළිබඳව උන්වහන්සේ පවසන්නේ ඒවා ඔබේ භාවනාවේ යම් දියුණුවක් දක්වන ලකුණු ලෙස වටහා ගත යුතු බවත් එසේ වුවද ඒවායේ නියම වැදගත්කම විග්‍රහ කරගන්නට නතර නොවිය යුතු බවත්ය. එසේ විග්‍රහ කරන්නට යාමේදී සුපුරුදු සංකේත හා චින්තාවලි අනිවාර්යෙන් සිතට බාධා කරයි. එහෙයින් උන්වහන්සේගේ අවවාදය නම් ඔබ හුදෙක්ම ඒවා මනසින් මෙනෙහි කර දිගටම භාවනාව කරගෙන යන ලෙසය. එවැනි අහඹු සිදුවීම් වලට අනවශ්‍ය අවධානය කෙදීම ඔබේ භාවනාවට බාධාවක් විය හැකිය. මෛත්‍රියනි මිහිතිරිගල නිස්සරණ වනය 1985 ඔක්තෝබර් 12 ලිපිය. හිතවත් දායකාව හතරවැනිදා ලියන ලද ඔබේ ලිපිය ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට ලැබුණි. ඔබේ අලුත් භාවනා අත්දැකීම් විශාල වශයෙන්ම ඇත්තේ ඔබ දියුණු කරගෙන යන අනත්ත් සංඥාව නිසා බව උන්වහන්සේ පවසති. හෘදය වස්තුව පෙදෙසේ හටගත් ෂණික ආලෝක ධාරා පසු කලෙක මුළු ශරීරය පුරාම පවා පැතිර ගිය හැකි බවත් පවසති. ඒ මොනවා වුවත් ඒ කිසිවකින් කලබල නොවි සංසුන්ව එය මනසින් මෙනෙහි කරන ලෙස උපදෙස් දෙති. තවද සමාධි බලයක් දියුණු කරගන්නා ලෙස උපදෙස් දෙති. පවුලේ බැඳීම්, ඇලීම් ඉවත් කරමින් වඩා හොඳ විවේකයක් ලබමින් භාවනාව කෙරේ කැපවීම උන්වහන්සේ අගය කරති. තවද ඇවිත් යන ඕනෑම අත්දැකීමකින් සෑහීමකටපත් නොවි අප්‍රතිහිත ධෛර්යයෙන් දිගටම භාවනා කරන ලෙස තරයේ උපදෙස් දෙති. ධර්ම මාර්ගයේ ගමන සාර්ථක වේවා. මෛත්‍රියනි